සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉදං හිතං 제තවනං ඉසි සංඝ නිවේසිතං ආවුත්ථං ධම්ම රාජේන පීති සංජනනං මම කම්මං විජ්ජාච ධම්මෝ ච සීලං ජීවිතමුත්තමං ඒතේන වච්චා සුද්ධාන්ති නගොත්තේන දනේන වාති සද්ධා සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් පිරිස අද දුරතපුර පසළොස්වක් පොහොය දවසේ උදෑසනම උපෝසත සීලේ සමාදන් වෙලා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කරමින් බණ භාවනාදීන්හි යෙදිලා කුසල ධර්මයන් දියුණු කර ගනිමින් සිටින අතර වාරේ දැන් සූදානම් වෙන්නේ තවත් ධර්මානුශාසනාවක් ශ්‍රවණය කිරීම සඳහායි. මේ පින්නතුන්ලාට අප සඳහන් කළා දැන් අපට ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ මරණාසන්නව හිටපු උපාසක පින්වතෙකුට සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් වදාලා වූ ධර්මානුශාසනාවක් පිළිබඳවයි කියලා. පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන කාල වකවානුවකදී අනාථපිණ්ඩික සිටුතුමා බොහොම ගිලන් වුණා. තදින්ම ගිලන් වුණා. මරණාසන්න තත්ත්වයටම පත් වුණා. අනතුරුව මේ අනාථපිණ්ඩික සිටුතුමා එක්තරා තමන්ගේ සේවකයෙකුට කතා කරලා කිව්වා යන්න ගිහිල්ලා මගේ වචනෙන් භාග්‍යවතුන් වහන්සේගේ පා ශිරසින් වන්දනා කරන්න. ස්වාමීනි අනාථපිණ්ඩික ගෘහපතිතුමා බොහොම ගිලන්වා ඉන්නේ ලෙඩින් ඉන්නේ. තදබල විදිහටම අසනීප වෙලා. ඒ සිටුතුමා භාග්‍යවතුන් වහන්සේගේ පා ශිරසින් වන්දනා කරනවා කියලා මගේ වචනෙන් බුදුරජාණන් වහන්සේට පළමු කොට নමස්කාර කරන්න. ඊළඟට ඔබ යන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට. ගිහිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේටත් මගේ වචනෙන් ශිරසින් වන්දනා කරන්න. ශිරසින් වන්දනා කරනවා කියන්නේ ඕ පාමුල හිස තබා වන්දනා කිරීම. මේ විදිහටත් කියන්න සාරිපුත්ත මහරහතන් වහන්සේට මොකද්ද අනාථ පින්ඩික සිටුතුමා බොහොම අසනීප තත්ත්වයේ ඉන්නේ දැඩිශේ ගිලන් වෙලා ඉන්නේ. ඒ සිටුතුමා සාරිපුත්ත ස්වාමින් වහන්සේගේ පාශිරසින් වන්දනා කරනවා වන්දනා කරලා මෙහෙමත් පවසා සිටිනවා ස්වාමීනි සාරිපුත්ත ස්වාමින් වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් අනාථපිණ්ඩික සිටුතුමා කෙරෙහි අනුකම්පාවෙන් මේ සිටුමැදුරට වැඩම කරනවා නම් බොහෝම හොඳයි අනුකම්පා කොට වැඩම කරන සේක්වා කියලා මෙසේ පවසා සිටින බව දන්වන්නටයි කියලා කිව්වා. ඒ කියාපු විදිහටම අර සේවකයා ගිහිල්ලා ඒ පුරුෂයා ගිහිල්ලා පළමුවෙන් බුදුරජාණන් වහන්සේට අනාථපිණ්ඩික සිටුතුමාගේ වචනේ ශිරසින් වන්දනා කළා. අනතුරුව සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ ඉන්න තැනට ගිහිල්ලා සාරිපුත්‍ර ස්වාමින් වහන්සේටත් අනාථපිණ්ඩික සිටුතුමාගේ වචනයෙන් ශිරසින් වන්දනා කරලා මතක් කළා ස්වාමීනි ගෘහපතිතුමා මෙහෙමත් කියා හිටිනවා මොකක්ද මේ අනාථපිණ්ඩික සිටුතුමා බලවත් ලෙස ගිලන්වයි සිටින්නේ. ඒ නිසා ස්වාමීනි සාරිපුත්‍රයන් වහන්සේ අනුකම්පා කොට වැඩම කරනසේක්වා කියලා ආරාධනා කර සිටින බව දැනුම් දුන්නා. සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ ආරාධනාව බාරගත්තා. බාර අරගෙන පාත්‍ර සිවුරුත් අරගෙන ආනන්ද ස්වාමින් වහන්සේත් සමගින් අනාථපිණ්ඩික සිටුතුමාගේ නිවසට වැඩම කළා. වැඩම කරලා සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ තානන්ද ස්වාමින් වහන්සේත් පැන වූ ආසනවල වැඩ හිටියා. වැඩ ඉඳලා සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ පළමුවෙන් මේ ගෘහපතිතුමාගේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට ප්‍රස්ථානය කරන ප්‍රධාන දායක උපාසකතුමාගේ සැප දුක් විමසා සිටියා. ගෘහපතිතුමනි කොහොමද ඔබට මේ අසනීප තත්ති ඉවසන්න පුළුවන්ද? මේ තියෙන බෙහෙත් ආදියෙන් යැපෙන්න පුළුවන්කම තියනවද? ඔබේ දුක් වේදනා වැඩි වෙනවද අඩු වෙනවද කොහොමද තත්ත්වය කියලා අනාථපිණ්ඩික සිටුතුමා ඒ අවස්ථාවේදී පවසා සිටියා ස්වාමීනි සාරිපුත්‍රයන් වහන්සේ මට ඉවසන්න නම් බොහොම අමාරුයි ජීවත් වෙන්න බොහොම අමාරුයි මගේ දුක් වේදනා එන්න එන්නම වැඩි වෙනවා අඩුවීමක් ඇත්තේම නැහැ හරියට ඒක මෙන්න මේ වගේ බලවත් ශක්තිමත් මිනිසෙක් මගේ මේ මාව අල්ලගෙන තියුණු ආවදයකින් මගේ හිසට අනින්නවා වගේ බලවත් දුක් වේදනාවක් ඇති වෙනවා. ඒ දුක් වේදනාව ඉවසන්න අමාරුයි, යැපෙන්න අමාරුයි, ජීවත් වෙන්න අමාරුයි, එන්නෙන්නම වැඩි වෙනවා කියලා සඳහන් කළා. බලන්න උපමාව සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට අනාථපිණ්ඩික සිටුතුමා කියා සිටිනවා. Tamanට දැනෙන මේ හිසේ වේදනාව කොහොමද කියනවා නම් ශක්තිමත් මිනිසෙක් Tamanව අල්ලගෙන තියුණු ආයුධයකින් ඔළුවට අනිනවා වගේ ඇතුළ හාරනවා වගේ බලවත් වේදනාවක් ඇති වෙනවායි කියලා. තවත් උපමාවකින් කියනවා ස්වාමීනි සාරිපුත්‍රයන් වහන්සේ ශක්තිමත් මිනිසෙක් මාව අල්ලගෙන මේ ශක්තිමත් රැහැනක් මගේ හිසේ වෙලලා ඒක තද කරනවා වගේ මේ හිස තද වෙන ගතියක් වාතයෙන් තද වෙන ගතියක් මට දැනෙනවා. ඒ වගේ බොහොම බලවත් වේදනාවක් හිසේ තියෙනවා. වාතාබාධයක්. සඳහන් වෙනවා අදිමත්තා වාතා ශීසං පරිකාන්තාන්ති. බලවත් මේ වාතාබාධයකින් හිසට මහත් වේදනා දැනෙනවා. ඒ නිසා මට මේ දුක ඉවසන්න අමාරුයි, යැපෙන්න අමාරුයි, ජීවත් වෙන්න අමාරුයි. එන්න එන්නම මේ වේදනා අඩු වෙනවා මිස අඩු වෙනවා නෙවෙයි වැඩි වෙනවා මිසක් අඩු වීමක් ඇත්තේ නැහැ කියලා. ඊළඟට තවත් උපමාවකින් සඳහන් කරනවා ස්වාමීනි සාරිපුත්‍රයන් වහන්සේ හරක් මරන්න දක්ෂ මිනිස්සෙක් නැත්තම් එයාගේ අතවැසියා අර හරක් මරණ කැත්ත අරගෙන ඇවිල්ලා මගේ බඩ ඇතුළට දාලා එහාට මෙහාට මේ කපා දානවා වගේ මට බලවත් වේදනාවක් දැනෙනවා කොහෙද? කුස ඇතුලේ. එතකොට මේ තද බල විදිහට වාතය උත්සන්න වෙලා හිසටත් වාතයේ බලපාලා කුසටත් බලපාලා මුළු මහත් ශරීරයේම මේ වාතයෙන් තද වෙලා බොහොම පීඩාවටපත් වෙලා සිටින අවස්ථාවක්. ඒ නිසා අර කුසේ වේදනාවත් එන්න එන්නම වැඩි වෙනවා අඩුවීමක් නැහැ. ස්වාමීනි සාරිපුත්‍රයන් වහන්සේ මේ ශක්තිමත් මිනිස්සෝ දෙන්නෙක් දුර්වල මිනිස්සෙක්ව අද්දකින් අල්ලාගෙන ගිහිල්ලා ගිනි අඟුරු වලක් ළඟට අරගෙන ගිහිල්ලා අර වලට කිට්ටු කරලා බලෙන්ම ශරීරය තවන්නේ යම්සේද අන්න ඒ වගේ මගේ මේ මුළු මහත් ශරීරයේම බලවත් දැවිල්ලක් තියෙනවා. ඒ කියන්නේ හිසේ සිට පාදාන්තය දක්වාම ඇඟ ඇතුළේ පිච්චෙනවා වගේ බලවත් දැවිල්ලක් තියෙනවා. ඒක නිසා මේ වේදනා එකක්වත් මට ඉවසන්න බෑ ජීවත් වෙන්න අමාරුයි එන්න එන්නම මේ අසනීප වැඩි වෙනවා දුක් වේදනා වැඩි වෙනවා මිසක් අඩුවීමක් නෑ කියලා. කවුද දැන් මේ විදිහට කියන්නේ? අනාථ පිණ්ඩික සිටුතුමා. ඒ කියන්නේ ප්‍රථම මාර්ගයට පත්වෙච්ච සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක්. ඒකෙන් අපිට පේනවා එහෙමනම් මේ ආර්ය ශ්‍රාවකෙක් වුණත් කෙනෙකුට මේ විදිහේ අසනීප තත්වයන් දුක් වේදනා ඇති වෙන එක වළක්වන්න බෑ. අන්න බලන්න. එතකොට එහෙමනම් අපිත් බලාපොරොත්තු වෙන්න ඕන අපේ මරණාසන්න අවස්ථාව කොයි විදිහට සිද්ධ වේදයි කියන්න බෑනේ. දැන් මේ පින්වත්වල සමහර කෙනෙක් හිතන්න පුළුවන් හොඳට පින් දහම් කළාම කිසි කරදරයක් දුකක් නැතුව සුවසේම මරණයටපත් වේවි දුක් විඳින්න වෙන එකක් නැහැ කියලා එහෙම කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් අපිට ඒක නිශ්චිත වශයෙන් කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් බලන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පවා පින්වම් පාන්න ආසන්න සමීප කාලයේ අර ලෝහිත පක්ඛන්දිකා රෝගී උත්සන්න වීමෙන් බලවත් අපහසුවට පීඩාවටපත් වුණා. ඉතින් සර්වඥයන් වහන්සේටත් එසේනම් අරශේෂ සත්‍යයෙන් ගැන කවර කතාවක්ද? ඉතින් අපට සමහරලාට මේ අනාථ පින්ඩික සිටුතුමා මරණාසන්න අවස්ථාවෙහි වින්දා දුක් වලටත් වඩා බොහෝ අතිරේක දුක් විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. එක එක්කෙනාගේ මරණාසන්න තත්ත්වය වෙනස් වෙනවා. සමහර කෙනෙක් නින්දේදී මරණයටපත් වෙනවා. කිසි දුකක් වේදනාවක් නොවින්දා ස්වභාවික ලෙසම මරණයටපත් වෙන අය ඉන්නවා. බොහෝ දුක් වේදනා විඳලා මරණයටපත් වෙන අය ඉන්නවා. ක්‍රියානතුරු අන්තරාවලින් මරණයටපත් වෙන අය ඉන්නවා. නේද? ඉතින් ඔන්න ඔයගේ අසවල් රෝගය නිසා අසවල් උපක්‍රමයෙන් අසවල් තැනදී මරණයට පත් වෙනවා කියලා කාටවත් නිශ්චයක් ඇත්තේ නැහැ. ඊළඟට ආර්ය ශ්‍රාවකයෙක් වුණත් දුක් නොවිඳ බැරිනවායි කියන එක හිතන්න බෑ කියන්න බෑ කියන එක අපිට මේ කාරණේ පැහැදිලි වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී සාරිපුත්තු ස්වාමින් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාට මෙසේ අනුශාසනා කළා. තස්මාති හතේ ගහපති එවං සික්ඛිතබ්බං න චක්කුං උපාදිස්සාමි නච මේ චක්කු නිස්සිතං විඥානං භවිස්සති इति එවං හිතේ ගහපති සිකිතබ්බං ගෘහපතිය ඔබ දැන් මෙන්න මේ විදිහට හොඳට ධර්මයේ හිත පිහිටුවා ගන්න න චක්කුං උපාදිස්සාමි මම මේ ඇහැ මගේ කියලා අල්ලගන්න යන්නේ නච මේ චක්කු නිස්සිතං විඥානං භවිස්සති මේ ඇහැ අල්ලගෙන සිත නොපවතිවා. ඒ කියන්නේ ඇහැ අසුරු කරගෙන තණ්හාවෙන් ඇහැට බැඳී යමින් මේ සිත නොපවතිවා කියලා අන්න එහෙම එහෙම මෙනෙහි කරන්න එහෙම හිත පිහිටවන්න කියලා වදාලා. ඒ කියන්නේ තවත් විදිහකින් කියනවා නම් මේ ඇස අනිත්‍යයි මේ ඇස අනිත්‍ය බැවින්ම දුක්ඛයි අනිත්‍යෝ දුක්ඛෝ මේ ඇස මම හෝ මගේ හෝ මගේ ආත්මේ නෙමෙයි මෙන්න මේ විදිහට දැන් දකින්න මෙන්න මේ විදිහට දැන් හිත පිහිටුවා ගන්න මේ විදිහට හිත මෙනෙහි කරන්න කියපු එකමයි වෙනත් වචන වලින් කියවේ මොකද්ද න චක්කුං උපාදිස්සාමි මම ආශාවෙන් තණ්හාවෙන් මේ ඇහැ අල්ලගන්න යන්නේ නැච මේ චක්කුනිසිතං විඥානං භවිෂ්‍යති මේ ඇස තණ්හාවෙන් අල්ලාගෙන සිට නොපවතිවා මෙන්න මේ විදිහට හිත පුරුදු කරන්න ධර්මයේ සිට පිහිටවා ගන්න කියලා ආවාද අනුශාසනා කළා. ওই විදිහටම ගෘහපතිතුමනි කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආධ්‍යාත්මික ආයතන එකක්වත් අල්ලගන්න යන්න එපා. ඒවා මගේ කියලා, මට ආයත්‍ය කියලා, තමන්ගේ දේ කියලා අල්ලගන්න යන්න එපා. මගේ සිත මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ආධ්‍යාත්මික ආයතන තෘෂ්ණාවෙන් අල්ලා ගැනීමෙන් තොර වේවා කියලා මේ විදිහට හිත පුරුදු කරන හැටියට වදාලා තවත් විදිහකින් කියනවා නම් එහෙමනම් දැන් මේ අනාථ පින්ඩික සිටුතුමා විසින් මෙනෙහි කළ යුතු කුමක්ද මේ ඇහැ කනාශය දිව ශරීරයේ මනස සංකත ධර්ම මේවා අනිත්‍යයි අනිත්‍ය නිසාම මේවා රෝගයක් වගේ තුවාලයක් වගේ ආබාධයක් වගේ පීඩාවක් වගේ අනුන් සතු දෙයක් වගේ හිස්සූ දේවල් මේවා මේ කිසිවක් මගේ නෙමෙයි මම නොවේ මගේ ආත්මය නොවේ මගේ සිත තෘෂ්ණාවෙන් මේ ඇහැට නොබැඳේවා කනට නොබැඳේවා නාසයට නොබැඳේවා දිවට නොබැඳේවා කයට නොබැඳේවා මනසට නොබැඳේවා. එතකොට මම මේ ඇහැ අල්ලගන්නේ දැන් මේ වෙලාවේ මේ ඇහැ අතහැරලා දානවා. මම දැන් මේ වෙලාවේ කන අල්ලගන්නේ කන අතහැරලා දානවා. නාසය අල්ලගන්නේ නාසයත් අතහැරලා දානවා. දිව අල්ලගන්නේ ඒකත් අතහැරලා දානවා. කය අල්ලගන්නේ කයත් අතහැරලා දානවා. මනස අල්ලගන්නේත් නැහැ. මනසත් ඇතහැරලා දානවා මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කෙරෙහි මාගේ තෘෂ්ණාව ඇති නොවේවා තෘෂ්ණාව පහ වේවා කියලා ඔන්න ඔය විදිහට මෙනෙහි කරන්න කියපු එකනේ වෙනත් වචන වලින් කියවෙන්නේ අන්න ඒකයි ලැබිච්ච උපදේශය අනතුරුව වදාලා තස්මාතිහ ගහපති එවං සිකිතබ්බා රූපං උපාදීස්සාමි රූපං උපාදීස්සාමි කියලා කියන්නේ මම මේ රූපේ අල්ල ගන්න යන්නේ මේ රූපේ මම අතහැරලා දානවා ශබ්දය අල්ලගන්න යන්නේ මේ ශබ්දය අතහැරලා දානවා. ගන්ධය අල්ලගන්නේ නැහැ. ගන්ධය අතහැරලා දානවා. දිව දිවට දැනෙන රසය අල්ලගන්න යන්නේ රසය අතහැරලා දානවා. කයට දැනෙන පහස අල්ලගන්න යන්නේ පහස අතහැරලා දානවා. මනසට හිතෙන දේවල් මරණාසන්න වෙලා නොඑක් නොඑක් දේ හිතෙන්න පුළුවන්. ඒ මනසට අරමුණ වන හැම දෙයක්මත් අතහැරලා දානවා. ඒව අල්ලගන්න යන්නේ නැහැ. මගේ සිත මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ කිසිවක් තණ්හාවෙන් අල්ලා නොගෙන ඒව ඇසුරු කර නොගෙන පවතිවා ඒවයි නිදහස් වේවා කියලා ඔන්න ඔය විදිහට හික්මෙන හැටියට වදාලා ඒ කියන්නේ තවත් විදිහකින් කියනවා නම් අර කලින් සඳහන් කරපු විදිහට ඇහැ කන නාසය දිව ශරීරයේ මනස අනිත්‍ය දුක්ඛානාත්ම වශයෙන් බලනවා වගේම ඇහැට පේන රූප කනට ඇහෙන ශබ්ද නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මනසට ආරමුණු වන නොයෙක් අරමුණු ඒවත් අනිත්‍යයි. වහා හටගෙන බිඳී යන බැවින් දුක්ඛයි. පෙළෙන බැවින් රෝගයක්, තුවාලයක්, ආබාධයක්, පීඩාවක් වගේ. ඊළඟට මේවා සාර වශයෙන් ගන්න දෙයක් නැති බැවින් රූප ශබ්දාදී ඒවා හිස්සෝ දේවල්. තමන්ගේ වශයෙන්ෙහි පවත්වන්න බැරි නිසා අනුන්ගේ වගේ අනාත්ම වූ දේවල්. ඔන්න ඔය විදිහට අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම මේවා මම නොවේ මේවා මගේ නොවේ මේවා මගේ ආත්මය නෙවේ මම දැන් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කිසිවක් අල්ලා ගන්න යන්නේ මම රූපයත් අතහරිනවා ශබ්දයත් අතහරිනවා ගන්ධයත් අතහරිනවා රසයත් අතහරිනවා පහසත් අතහරිනවා මනසට අරමුණුන දේවලුත් අතහරිනවා මගේ සිත මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කිසිවක් තණ්හාවෙන් අල්ලාගෙන ඒවා ඇසුරු කරගෙන නොපවතිවා මාගේ සිත මේවයි නිදහස් වේවා කියලා මෙනෙහි කරන්න කියපු එකයි. අනතුරුව වදාලා ගෘහපතිතුමනි ඔබ මෙන්න මේ විදිහටත් නුවණින් මෙනෙහි කරන්න. කුමක්ද චක්කු විඤ්ඤාණං උපාදිස්සාමි නච මේ චක්කු විඤ්ඤාණ නිශ්චිතං විඤ්ඤාණං භවිෂ්‍යති එයින් වදාලේ කුමක්ද දැන් ඇහත් රූපයක් දෙක නිසා චක්කු විඥානය ඇහැමුල්ව සිත් පහළවීම සිද්ධ වෙනවානේ. ඇහැමුල්ව පහළ වෙන සිතොත් අල්ල ගන්න යන්න එපා ඒවත් අතහැල්ලා දාන්න. මගේ සිත මේ ඇහැමුල්ව පහළ වෙන සිත්වලත් නොබැඳීම පවතිවා කියලා ওই විදිහට ධර්මයේ පිහිටාන්න ඒ විදිහට මෙනෙහි කරන්න කියලා වදාලා. දැන් බලන්න මේ මේව නැති වෙලා යනකොට හරි අමාරුවක්නේ, හරි වේදනාවක්නේ හිතටනේ. දැන් මොකද උපතේ පටන් අපි මේ වෙනකම්ම මොහොතක් මොහොතක් පාසා මේ හැකනනාශය දිව ශරීරයේ මනස වෙනස් වෙලා ගියාට වෙනස් වෙමින් පවතින දේ අල්ලගෙන ඉන්නවනේ. මේ හැකනනාශය දිව ශරීරයේ මනස මරණ මොහොත දක්වාම අල්ලගෙන ඉන්න සාමාන්‍ය පුතත්ජන කෙනෙකුගේ ස්වභාවය ඒකයි. එතකොට මැරුණට මැරෙන්නේ අල්ලගෙනමයි. ඒක නිසා මැරුණට ආයි අල්ලගෙන ඉන්න නිසා මොකද වෙන්නේ නැවතත් ප්‍රතිසන්දියක් සකස් වෙනවා උපාදාන පත්‍ය භවෝ භවපත්‍ය ජාති අන්න අල්ලා ගැනීම ආදීනවේ ග්‍රහණය කර ගැනීම ආදීනවේ මැරෙන කොටත් මැරෙන්නේ අල්ලාගෙනම නම් උපාදාන පත්‍ය භව අල්ලාගත්තු නිසා ග්‍රහණය කරගත්තු නිසා භවයේ සකස් වෙනවා ඒ කියන්නේ එතන කාම ධාතුවේ හෝ රූප ධාතුවේ හෝ අරූප ධාතුවේ කර්ම සකස් වෙනවා කර්ම සකස් වීම නිසා භවපත්‍ය ජාති ආයුපදිනවා ආයුපන්නහම ජාතිපත්‍ය ජරා මරණ ආ ඉතින් ලෙඩ වෙන්න ඕන, දිරන්න ඕන, මැරෙන්න ඕන ඔය ටික තමයි වෙන්නේ. ඉතින් අන්න ඒක නිසා බෝධෝන් කෙනෙකුට ඔන්න ඔය විදිහට අර අල්ලා ගැනීම නිසා නැවත වරක් ප්‍රතිසන්දිය ලැබීම සිද්ධ වෙනවා. ආර්යයන් වහන්සේලා රහතන් වහන්සේලා හැර සෙසු ආර්යයන් වහන්සේලා පෘථග්ජනයෙක් වගේ උපාදානය කරගන්න පෘථග්ජනයෙකුට තරම් ඕලාරික උපාදානයක් සෝතාපන්න සකදාගාමි අනාගාමි ආරයන් වහන්සේලා තුල ඇත්තේ නැහැ. නමුත් යම් යම් ආකාරයකින් සියුම හෝ උපාදානයේ තියෙන අනාගාමි ආරයන් වහන්සේ තුලත් සියුම් වශයෙන් හෝ මම මේ කියන අශ්මිමානයේ තියෙනවා. අනේ නිසා තමයි අනාගාමි ආරයන් වහන්සේත් නැවත සුද්ධාවාසවල පහළ වෙන්නේ ප්‍රතිසන්දිය ලබන්නේ. කිසිම උපාදානයක් නැත්තා වූ රහතන් වහන්සේ පමණක් ස්කන්ධයන්ගේ බිඳී යෑමේ පිරිණිවීමට පත්වෙනවා. රහතන් වහන්සේට කිසිම විදිහක උපාදානයක් අල්ලා ගැනීමක් නැති නිසා නැවත ස්කන්ධයන්ගේ හටගන්න හට ගැනීමක් වෙන්න විදිහක් ඇත්තේ නැහැ. උපාදාන නිරෝධහ භව නිරෝධෝ. ග්‍රහණය කර ගැනීමක් අල්ලා ගැනීමක් නැත්තම් කර්ම සකස් වීමක් නැහැ භවයක් නැහැ. භවය නැත්තම් උපතක් නැහැ. උපතක් නැත්තම් ජරා මරණ හැඬීම් වැළපීම් දුක් දුම්නස් නැහැ. අන්න ඒ විදිහටයි රහතන් වහන්සේ උපාදාන රහිතව පිරිණිවීමෙන් සියලු දුකින් නිදහස් වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මෙහිදී දැන් පුතඥන පුද්ගලයන්ගේ තියෙන උපාදානය බොහොම බලවත් එකක් ඕලාරික එකක්. ඉතින් සංසාරේ අනාදිමත් කාලයක් මුළුල්ලේ මමයේ මාගේ මට අයත්ය කියලා අල්ලාගෙන ඉන්න මේ හැකන්නාසේ දිව ශරීරයේ මනස දැන් ඕන්න නැති වෙන්න යන්නේ දැන් මේවා අභාවයට යනවා දැන් ජීවිතයෙන් සමුගන්න සිද්ධ වෙනවා කියන අදහස පුහුදුන් කෙනෙකුට ඇති වෙනකොට මොකද වෙන්නේ? බයටපත් වෙනවා, තැති ගන්නවා, අනේ දැන් ඊළඟට මොකද වෙන්නේ යන්නේ? මෙතනින් පස්සේ කොහේ යනවද? මොකද්ද වෙන්නේ? මේවා දාලා ගිහින් කොහොමද කියන මහත්තු තැති ගැනීමක් ඇති වෙනවා. නමුත් අනාථපිණ්ඩික සිටුතුමා ධර්මය අවබෝධ කරපු දහම් දුටු සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් නිසා අනාථපිණ්ඩික සිටුතුමා අවබෝධ කරගෙන තිබෙනවා මේ ජීවිතයට අයිති හැම දෙයක්ම සංකත ධර්ම. සංකත කියලා කියන්නේ හේතුඵල වශයෙන් සකස් වෙච්ච දේවල්. හේතුඵල වශයෙන් සකස් වෙච්ච දේවල් වල ලක්ෂණ තුනක් තියෙනවා. මොනවද? හේතුන්ගේ සකස් වීම වශයෙන් හට ගන්නවා. උපාදෝ පඤ්ඤායති. ඊළඟට හේතු වෙනස් වෙනකොට අභාවයට යනකොට හටගත්ත දේ අන්න අභාවයට යනවා වයෝ පඤ්ඤායති. ඊළඟට අර හටගත් දේ හට ගැනීමත් අභාවයත් අතර පවතින්නේත් වෙනස් වෙමින්. ඨිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. පැවැත්මත් নিরතුරුව වෙනස් වීමටපත් වෙන. ඔන්න ඕකයි සංකත ධර්මයන්ගේ ලක්ෂණය. ඒ අවබෝධ කරලා තියෙනවා කවුද? අනාථ පිණ්ඩික සිටුතුමා. කොයි අවස්ථාවේදීද? සෝතාපන්න වග්ගචිත්තේ පහළ වෙන අවස්ථාවේ සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි කියලා අවබෝධ කළා යම්සි දුරකට. ප්‍රථම මාර්ගයේ පහළ වීමේ දුර දක්වා අවබෝධ කළා. ඒ වගේම අනිත්‍ය හැම දෙයක්ම දුකට අයත්ය කියලා අවබෝධ කළා ප්‍රථම මාර්ගඥානයේ තරමට. සියලු සංස්කාර ධර්ම අනාත්මයි කියලා අවබෝධ කළා ප්‍රථම මාර්ගඥානයේ තරමට. ඉතින් ඒ තරමට පැහැදිලි පිරිසිදු අවබෝධයක් අනාථ පින්ඩික සිටුතුමාට තියෙනවා. ඒ නිසා පුතුජණයෙක් මරණාසන්න අවස්ථාවේ මේ සංස්කාර ධර්ම ග්‍රහණය කර ගන්නවා වගේ අනාථපිණ්ඩික සිටුතුමා ග්‍රහණය කරගන්න යන්නේ. අනාථපිණ්ඩික සිටුතුමාට මේ අතහැරීම කරන එක පහසුයි. පහසු මොකද භාවිත මනසක් තියෙන නිසා. අන්න භාවිත මනසක් තිබීමේ ආනිසංසය. මේ ජීවිතයේ තුල භාවිත මනසක් තිබුණොත් මරණාසන්න අවස්ථාවෙහි තවදුරටත් අතහැරලම මරණයටපත් වෙන්න පුළුවනි. භාවිත මනසක් නැති කෙනෙකුට මරණාසන්න අවස්ථාවේ මේ ඇස කනනාසය දිව ශරීරයේ මනස මේවා අනිත්‍යයි අනිත්‍යෝ දේ දුක්ඛයි මේවා අනාත්මයි මේවා අතහැරලා දාන්න මේවා ඔයගේ නෙවෙයි කිව්වොත් එහෙම තවත් ඇති ගැනීමටපත් වෙන්න පුළුවන් මොකද ධර්මය අහලා භාවිත මනසක් නැතිකම නිසා භාවිත මනසක් තියෙන කෙනෙකුට එබඳු ධර්මයක් අහනකොට හිතට ලැබෙන්නේ හරි ආශ්‍රයශීලක් හැබැයි නෙවෙන්නම් මෙච්චර කාලයක් තිස්සේ අපි මුලා වෙලා මේ තමන්ගේ නොන ඇහැ කන නාසය දිව ශරීරයේ මනස තමන්ගේ වරදවා හිටියා. ඒ නිසා තමයි අපි මෙච්චර කාලයක් මේ දුක වින්දේ. දැන්වත් මේවට තියෙන ඇල්ම අතහැරලා දාලා මරණයටපත් වෙන්න ඕන කියලා ආර්ය ශ්‍රාවකය හිත හදා ගන්නවා සැනසීමටපත් වෙනවා. ඉතින් අන්න ඒ විදිහට ඇහැ මුල්ල පහළ වෙන සිතත් අල්ල ගන්න එපා ඒකත් අතහැරලා දාන්න. කන නිසා පහළ වෙන සිතත් අල්ල ගන්න එපා ඒකත් අතහැරලා දාන්න. නාසය නිසා පහළ වෙන සිතත් අල්ල ගන්න එපා ඒකත් අතහැරලා දාන්න. දිව නිසා පහළ වෙන සිතත් අල්ල ගන්න එපා ඒකත් අතහැරලා දාන්න. කය නිසා පහළ වෙන සිතත් අල්ල ගන්න එපා. ඒකත් අතහැරලා දාන්න. මනස නිසා පහළ වෙන සිතත් අල්ල ගැනීමත් අල්ල ගන්න යන්න එපා. ඒකත් අතහැරලා දාන්න. මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස මුල්ල පහළ වෙන සිත්වල හිත බැඳී යන්න දෙන්න එපා. ඒ ඔක්කොම අතහැරලා දාන්න ගෘහපතිතුමනි ඔන්න දැන් ඔබ මේ විදිහට මෙනෙහි කරන්න මේ විදිහට ධර්මයේ පිහිටුවා ගන්න කියලා සාරිපුත්තු ස්වාමින් වහන්සේ අනුශාසනා කළා. දැන් මේ පින්නතුන්ලාත් මතක තබා ගන්න ඕනේ. එහෙමනම් මරණාසන්න අවස්ථාවේ කවුරු හරි මේ බණ කියන්න ළඟපාතක නොහිටියොත් Tamanට පුළුවන් මේ විදිහට මෙනෙහි කරන්න. මොනවද? මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස මගේ නෙමෙයි. මේවා මේ මැරිලා යන්නම ඉපදිච්ච ඒවා. මේවා අභාවයට යන්නම හැදිච්ච ඒවා. මේවා බිඳී යන්නම හටගත් දේවල්. මේවා එකක්වත් මගේ නෙමෙයි. මේවා දැන් මම අතහැරලා දානවා. මේ ඇහත් මගේ නෙමෙයි, කනත් මගේ නෙමෙයි, නාසයත් මගේ නෙමෙයි. දිවත් මගේ නෙමෙයි කනත් මගේ කයත් මගේ නෙමෙයි මනසත් මගේ නෙමෙයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම මේ ඔක්කොම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මේ කිසිවක් මගේ නෙමෙයි මේ ඔක්කොම බිඳී යන්න හැදිච්ච දේවල් මේ කිසිවක් මට එපා මේ කිසිවක් මගේ නෙමෙයි ඊළඟට ඇහැ නිසා පහළ වෙන සිත කර නිසා පහළ වෙන සිත නාසය නිසා පහළ වෙන සිත දිව නිසා පහළ වෙන සිත කය නිසා පහළ වෙන සිත මනස නිසා පහළ වෙන සිත මේ සියල්ලම අනිත්‍යයි. මේ කිසිවක් මගේ නෙවෙයි මේ ඔක්කොම මම අතහැරලා දානවා කියලා අන්න එහෙම ධර්මයේ මෙනෙහි කරන්න ඕන. අනතුරුව වදාලා ගෘහපතිතුමනි ඔබ තවදුරටත් මෙහෙමත් හිතන්න ඕන. චක්කු සම්පස්සං උපාදීස්සාමි නච මේ චක්කු සම්පස්ස නිස්සිතං විඥානං භවිස්සති මේ ඇහැ නිසා ඇතිවෙන ස්පර්ශයත් අතහැරලා දානවා මම මේකත් මගේ නෙමේ මගේ සිත මේ ස්පර්ශයෙහිවත් නොබැඳේවා කියලා ওই විදිහට ධර්මයේ මෙනෙහි කරන හැටියට වදාලා කන නිසා ඇතිවෙන ස්පර්ශය, නාසය නිසා ඇතිවෙන ස්පර්ශය, දිව නිසා ඇතිවෙන ස්පර්ශය, කය නිසා ඇතිවෙන ස්පර්ශය, මනස නිසා ඇතිවෙන ස්පර්ශය, ආයතන හය නිසා ආයතනත් අරමුණුත් සිතත් සම්බන්ධ වීමෙන් ස්පර්ශ චෛතසිකයේ සම්බන්ධ වීමෙන් යම් ආයතනික ස්පර්ශයක් ඇති වෙනවා නම් ඒ ස්පර්ශයේ හිත බැඳෙන්න නොදී ඒවත් අතහැල්ලා දාන්න ඕන මොකද එකතු වෙන්නේ අනිත්‍ය දේවල්. ඒ නිසා අනිත්‍ය දේවල් සම්බන්ධ වෙලා ස්පර්ශය ඇති වෙච්චාම ඒ ඇති වෙන ස්පර්ශේ වෙනස් වෙනවා. ඒක දුකට අයිති. ඒකත් මගේ නෙමෙයි. ඒකත් මට අයිති දෙයක් නෙමෙයි. ඒකත් අතහැල්ලා දානවා. මෙන්න මේ විදිහට නුවණින් මෙනෙහි කරමින් ධර්මයේ හිසිත පිහිටුවා ගන්න කියලා අනුශාසනා කළා. ගෘහපතිතුමනි තවදුරටත් ඔබ මෙහෙමත් මෙනෙහි කරන්න ඕන. කොහොමද? න චක්කු සම්පස්සජං වේදනං උපාදිස්සාමි ඇහි ස්පර්ශය නිසා ඇතිවෙන වේදනාව අල්ලගන්න යන්නෙත් නැහැ. දැන් මේ සිටුතුමා බලවත් වේදනාවකින් පෙළමින් ඉන්නේ. මේ හිසේ බලවත් වේදනාවක් තියෙනවා, කුසේ බලවත් වේදනාවක් තියෙනවා, මුළු මහත් ශරීරයේම බලවත් දැවිල්ලක් තියෙනවා. එතකොට මෙනෙහි කරන්න ඕන. ඇහැ නිසා ඇහි ස්පර්ශයෙන් යම් වේදනාවක් හට ගන්නවා නම් ඒකත් අතහැරලා දානවා. ඒකත් මගේ නෙමෙයි. කනේ ස්පර්ශය නිසා යම් විඳීමක් හට ගන්නවා නම් ඒකත් අතහැරලා දානවා. ඒකත් මගේ නෙමෙයි කතල්ල ගන්න යන්නේ. නාසයේ ස්පර්ශය නිසා, දිවේ ස්පර්ශය නිසා, කයේ ස්පර්ශය නිසා, මනසේ ස්පර්ශය නිසා යම් විදීමක් අට ගන්නවා නම් ඒකත් අල්ල ගන්න යන්නේ. ඒකත් අතහැරලා දානවා. ඒ ස්පර්ශයත් අනිත්‍යයි. ඒකත් දුකට අයිති රෝගයක්, තුවාලයක්, ආබාධයක් වගේ මේ ස්පර්ශය නිසා හට ගන්නා වේදනා ඊළඟට මේ වේදනාත් සාරයෙන් තොර නිසා අසාරයි, හිස් වූ දෙයක්, මමත්වයෙන් තොරයි, අනාත්මයි මේ කිසිවක් මගේ නෙමේ මේ සියල්ලම කෙරෙහි තියෙන බැඳීමම අතහැරලා දානවා ඔන්න ඔය විදිහට නුවණින් සිහි කරන්න කියලා වදාලා අනතුරුව තවදුරටත් පැහැදිලි කරනවා ගෘහපතිතුමනි ඔබ මේ විදිහටත් මෙනෙහි කරන්න ඕන මේ විදිහටත් ධර්මයේ හික්මෙන්න ඕන න පඨවි ධාතුන් උපාදීසාමි නච මේ පඨවි ධාතු නිශ්චිතං විඥානං භවිෂ්‍යති එයින් පැහැදිලි කළේ කුමක්ද මේ පටවි ධාතුව මම අල්ලගන්න යන්නේ මගේ සිත මේ පටවි ධාතුව ආසාවෙන් ඇසුරු කර නොගෙන පවතිවා. ඒ කියන්නේ මේ පටවි ධාතුව කෙරෙහි නොබැඳී සිත පවත්වා ගන්නවා කියන එකයි. මොකද්ද පටවි ධාතුව කියලා කියන්නේ? හ්ම්? ඔව් තද රළු ගොරෝසු ගතියෙන් යුක්ත ස්වභාවයට කියනවා පටවි ධාතුව කියලා. පටවී ධාතුවේ ලක්ෂණ අපට සලකන්න පුළුවන්. තද තද මොලොක් රාලු සිනිදු බර සැහැල්ලු ගොරෝසු ගතිය කියලානේ. ඔන්න ඔය ඒ ලක්ෂණ වලින් යුක්ත කොටස් අපේ ශරීරයේ තියෙනවා. ඒ කියන්නේ මේ තද මොලොක් බර සැහැල්ලු රාලු සිනිදු ගතියෙන් යුක්ත කොටස් තියෙන අපේ ශාරීරියේ කේස් ලොම් නිය දත් සම් මාස් නහර ඇට ඇට මිදුළු වකුගඩු හදවත අක්මාව ආදී මේ කොටස් පටවි ධාතුව අධික කොටස්. ඒ නිසා මේ පටවි ධාතුව අධික කොටස් ඒ කියන්නේ මේ කෙස් ලොම් නිය දත් සම්මාස්නහර ඇට ඇට මිදුළු මේකක්වත් මගේ කියලා අල්ලගන්න යන්නේ. මේවත් ඔක්කොම අතහැල්ලා දානවා. මේ කිසිවක් ඇසුරු කරගෙන තණ්හාවෙන් අල්ලගෙන සිත පවත්වන්නේ නැහැ කියලා ඔන්න ඔහම හික්මෙන්න ඕන. දැන් ඔන්න මරණාසන්න අවස්ථාවේ Tamanට ධර්මයේ සිහි කරගන්න තරම් සිහි බුද්ධිය තියෙනවා නම් ඔන්නෝව තමයි කරන්න තියෙන්නේ නේ. නමුත් අර ධර්මයේහි නොහික්මුණු පොහොදුන් සත්‍යයෝ බොහෝ දෙනෙක් ඒ වෙලාවට තැති ගන්නවා කලබල වෙනවා කලබල වෙලා නොඑක් විකාර කියවන්න පටන් ගන්නවා අර මිය ගිය ඥාතීන් ගැන සිහි කර කර කෝ අහවලා යා ඉන්නවද අරයා ගෙදර ආවද අරයා බත් කෑවද කෝ පුතා කෝ දුව කෝ මිනිවිරි ඕවා තමයි සමහර කෙනෙක් මරණ ආසන්න අවස්ථාවේ සිහි කරන්නේ නැත්නම් අර පෙට්ටිය හංගලා තිබිච්ච සල්ලි ටිකකෝ අර ඉඩම අරයට දුන්නත් දෙන්න නම් එපා ආදි වශයෙන් කියලා ඔහා මෙනෙහි කරනවා ඊට පස්සේ මොකද වෙන්නේ ඒ බැඳී ගිය දේවල් ඇසුරු කරගෙනම සමහර කෙනෙක් ප්‍රේතයන් වෙලා භූතයන් වෙලා ඒ තැන්වලම පහළ වෙලා බොහෝ කාලයක් දුක් විඳිනවා ඊටත් වඩා බරපතල අකුසල් කරගත්තු අය නිරේ ගිහින් උපදිනවා තිරිසන් ලෝකයේ ගිහින් උපදිනවා මොකද ඒකට හේතුව භාවිත මනසක් නැහැ අර අතහැරලා මැරෙන්න පුරුදු පුහුණු කරගෙන නැහැ. අල්ල ගන්නමයි පුරුදු කරලා තියෙන්නේ. ඉතින් අල්ල ගන්නම පුරුදු කරගත්තොත් මොකද වෙන්නේ? අල්ල ගත්තොත් උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ. අන්න අල්ල ගන්න පුරුදු කරොත් වෙන දේ. අතහරින්න පුරුදු කරොත් උපාදාන නිරෝධා උපාදානිය නැත්තම් භවේ නැහැ. තණ්හා ඉඳන් ගන්න ඕන. තණ්හාවනේ අල්ල ගන්න හේතු වෙන්නේ. තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භව භව පත්‍ය ಜಾති අල්ලගන්න පුරුදු කරගත්තොත් එහෙමයි. අතහරින්න පුරුදු කරගත්තු මනස කොහොමද? තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. තණ්හාව නැත්තම් උපාදානේ නැහැ. උපාදානේ නැත්තම් භවය නැහැ. භවය නැත්තම් ජාති ජරා මරණ නැහැ. ඒක නිසා දැන් අපි මේවා අහලා දැනගත්තායින් පස්සේ අපිත් අර தත්ත්වයේ ඇති වෙන්න නොදී කල් වෙලා ඇතුව සිහිනුවණින් වාසය කරන්න ඕන. අර తත්වයේ කියලා කිව්වේ මරණාසන්න වෙලා අර පැරණි මිය ගිය ඥාතීන් ගැන සිහි කර කර ඒගොල්ලෝකෝ අරයකෝ මෙයාකෝ අර පෙට්ටගමේ හංගපු සල්ලිකෝ කිය කිය එහෙම ඒ తත්වයට මනස ඇද වැටෙන්න නොදී මේ ඇහත් ඇහැ කනනාසය දිව ශාරීරිය මනස කියන ආයතනත් මගේ නෙමෙයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන අරමුණුත් මගේ නෙමෙයි චක්කු විඥානාදී මේ සිතුත් මගේ නෙමෙයි ස්පර්ශයත් මගේ නෙමෙයි ස්පර්ශය නිසා හටගන්න වේදනාත් මගේ නෙමෙයි ඊළඟට පඨවි ධාතුවත් මගේ නෙමෙයි කියලා එහෙම දකින්න පුළුවන්කම තියෙන්න ඕන. එතකොට පඨවි ධාතුවත් මගේ නෙමෙයි කියලා දකිනවා නම් ඒ තැනැත්තාට ගෙවල් දොරවල් යාන වාහන වතු පිටි ඉඩ කඩන් ඒ මරණාසන්න මොහොතේ අලුයමලු කෙළපිඩක් සේම අතහරින්න පුළුවන්. දැන් අලුයමලු කෙළපිඩක් පිළිබඳව මේ පින්නතුන්ලාට ඇල්ම තියෙනවද? උදේට අවදි වෙලා කටේ තිබිච්ච කුණු කෙළ ටික කාරලා විසිකරලා දානවා. කාර්ලා විසිකල්ල දැම්මයින් පස්සේ අර විසිකරපු කෙලපින්ඩ මේක මගේ මේක මම පරිස්සම් කරගන්න ඕන කියලා හිතක් පහළ වෙනවද? නැහැනේ. ඒ පැත්ත හැරිලා බලන්නේවත් ගන්නෑ. කෙල ගහව පැත්තවත් බලන්නේ. අන්න ඒ වගේ තවන්ට පුළුවන්කම තියෙන්න ඕන මරණාසන්න මොහොතේ මේ තමන්ගේ කියලා මෙච්චර කාලයක් පවත්වාගෙන හිටපු ගොඩ මඩ හරක වාහන ඉඩ කඩන් යාන වාහන ගෙවල් දොරවල් මේ ඔක්කොම මේ පටවි ධාතුව මේවා දැන් මගේ නෙවෙයි මේවා දැන් මට අයිති නෑ මේ ඔක්කොම අනිත්‍යෝ දුක්ඛෝ දේවල් මේවා දැන් ඔක්කොම මම අතහැරියයි කියලා අන්න අතහැර ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ විදිහට පටවි ධාතුවත් අතහැරලා දාන්න ඕන ආධ්‍යාත්මික පටවි ධාතුවත් අතහරින්න ඕන ඒ කියන්නේ මේ කොට කයනේ කොටින්ම ආධ්‍යාත්මික පටවි ධාතුව කිව්වහම මේ ශරීරයේ තියෙන තද බර රළු ගොරෝසු දේනේ ඒ සියල්ලත් අතහරින්න පුළුවන් වෙන්න ඕන බාහිර පරිසරයේ තියෙන තද රළු බර ගොරෝසු දේත් අතහරින්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට න ආපෝ ධාතු පාදීසාමි. වැగిරෙන සුළු තරලමේ දේවල් උපාදානය කරගන්න යන්නෙත් නෑ අල්ල ගන්න යන්නෙත් නෑ. මොනවද මේ ශරීරයේ තියෙන වැగిරෙන සුළු තරලමේ දේවල්? ඔව් මේ ශරීරයේ තියෙන පිත, සෙම, සැරව, ලේ, දහඩිය, මේදේ, කඳුළු, සොටු, මුත්‍රා ආදී මේවත් මගේ නෙමෙයි මේවත් දැන් මට අයිති නෑ මේවත් මම අතහැරලා දානවා කියලා එහෙම හිත හදා ගන්න ඕනේ. බාහිර පරිසරයේ තියෙන වැగిරෙන සුළු එකට යමක් බැඳ තබන සුළු තරලමය දේවලුත් අතහැරලා දාන්න ඕන. ඊළඟට න තේජෝ ධාතුන් උපාදීසාමි. තේජෝ ධාතුව අල්ලගන්න යන්නෙත් නෑ මගේ කියලා තෘෂ්ණාවෙන් ගන්න යන්නේ. තේජෝ ධාතුව කියලා කියන්නේ ඔව් උෂ්ණත්වයේ උණුසුම සිසිල මේ ශරීරයේ තියෙන ආහාර දිරවන පැසවන ගතිය, මුහු ගතිය තේජෝ ධාතුවයි. ආධ්‍යාත්මික තේජෝ ධාතුව අල්ලගන්න යන්නෙත් නැහැ. බාහිර පරිසරයේ තියෙන මොනසම සිසිලාදී තේජෝ ධාතුව අල්ලගන්න යන්නෙත් නැහැ. වායෝ ධාතුව අල්ලගන්න යන්නෙත් නැහැ. වායෝ ධාතුව කියලා කියන්නේ ඈ වායෝ ධාතුව කියලා කිව්වහම වායෝ ධාතුවේ ලක්ෂණ තියෙනවානේ. යමක් දරා සිටින ගතිය, ඊළඟට යමක් පොම්බවන ගතිය, යමක් චලනය කරන ගතිය ඒක තමයි වායෝ ධාතුවේ ලක්ෂණය. එතකොට අන්නේ ලක්ෂණයෙන් යුක්ත ආධ්‍යාත්මික වායෝ ධාතුව අල්ලගන්න යන්නෙත් නැහැ. බාහිර වායෝ ධාතුව අල්ලගන්න යන්නෙත් නැහැ. ඊළඟට ආකාශ ධාතුව. ආකාශ ධාතුව කියලා කියන්නේ යමක ඉඩක් ගන්නා ස්වභාවය. මේ ඒක තමයි ආකාශ ධාතුව කියලා කියන්නේ. දැන් මේ ශරීරයේ තියෙන පරිච්ඡේදයක් නේ පරිච්ඡේදයක් කියලා කියන්නේ දැන් ඒ රූප කලාප අතරක් තියෙනනේ කලාප කලාප වෙන් කරන යම්ෂි පරිච්ඡේදයක් අවකාශයක් තියෙනවා. අන්නේ ආකාශ ධාතුව අල්ලගන්න යන්නෙත් නේ ආධ්‍යාත්මික වශයෙන්ුත් තියෙනවා. බාහිර ස්වභාවයක් තියෙනවානේ. එතකොට අන්නේ ආකාශ ධාතුව අල්ලගන්න යන්නෙත් නෑ. ඊළඟට විඥාන ධාතුව තියෙන්නේ ආධ්‍යාත්මික වශයෙන් පමණයි. එතකොට මේ විඥාන ධාතුව අල්ලගන්න යන්නෙත් නෑ. මේ කියන ධාතු හයෙන් තමයි අපේ ජීවිතය හැදිලා තියෙන්නේ. මොනවද ධාතු හය? පඨවි, ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන මෙයින් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන මේ ධාතු පහම රූපේටයි ඒ ඔක්කොම රූපස්කන්ධය හා බැඳී තියෙනවා. අතට විඥානය කිව්වහම නාමයටයි තියෙන්නේ. අනේ විඥාන ධාතුවත් මම අල්ලගන්න යන්නේ මේ සිතත් මගේ නෙමේ එකත් මම අතහැරලා දානවා. මගේ සිත මේ සිතම ඇසුරු කරගෙන නොපවතිවා කියලා ඔන්න ඔය විදිහට ධර්මයේ හික්මෙන්න ඕන. එතකොට ඒ කියන්නේ අන්තිම මොහොතේ එහෙනම් සිහි කරන්න ඕන මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුනුත් ආකාශ ධාතුවත් විඥාන ධාතුවත් කියන ධාතු හයම අනිත්‍යයි මේවා දුක්ඛයි මේවා කොම රෝගයක් තුවාලයක් ආබාධයක් පීඩාවක් වගේ මේවා හිස්සු දේවල් මේවා මගේ ආත්මය නෙමෙයි මේ ඔක්කොම දැමම අතහැරලා දානවා කියලා ඔන්නෝම පුරුදු කරන්න ඕනේ ඊළඟට ස්කන්ධ වශයෙන් සලකන්නත් පුළුවන්. මම මේ රූප උපාදානස්කන්ධය මගේ කියලා අල්ලගන්න යන්නේ වේදනෝපාදානස්කන්ධය, සංඤ්ඤුපාදානස්කන්ධය, සංස්කාරෝපාදානස්කන්ධය, විඥානෝපාදානස්කන්ධය මම වගේ කියලා අල්ලගන්න යන්නේ. ඒකත් මම අතහැරලා දානවා. ඒ කිසිවක් මගේ නෙමෙයිවත් ඔක්කොම අනිත්‍ය වූ දුක් වූ රෝගයක්, තුවාලයක්, ආබාධයක්, පීඩාවක්, හිස්සෝ දෙයක් අනාත්ම වූ මමත්වයෙන් තොර වූ දේවල් ඒ කිසිවක් මගේ නෙමෙයි ඒ කොම අතහැරලා දානවා ඒ කිසිවක් ඇසුරු කරගෙන මාගේ සිත නොපවතිවා කියලා ওই විදිහට පුරුදු පුහුණු කරන්න ඕන. එතකොට ස්කන්ධ වශයෙන්ුත් අතහැරලා දානවා. ඊළඟට පුරුදු කරන්න ඕන මේ විදිහට. න ආකාසානං ඡායතනං උපාදීශාමි. ඒ කියන්නේ ධ්‍යාන සමාපatti ඇති කරගත් යෝගාචරයේකට නම් අපි හිතමු අරූපාවචර ධ්‍යා සමාපatti ඇති කරගෙන තියෙනවා. එතකොට ඒ යෝගාවචරයාට තමන් ඇති කරගත්ත අරූපාවචර සමාපත්තියෙහි සිත බැස ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මරණාසන්න මොහොතෙහි ඒ යෝගාවචරයා හිතන්න පුළුවන් දැන් මට මේ මැරිලා ආයි මනුස්ස ලෝකෙට එන්න ඕනේ මට මේ අරූපාවචර සමාපatti තියෙනවා. එයින් එහෙක සිත පිහිටුවා ගත්තාම මම නිදාගෙන නැගිට්ටා වගේ අරූපතලයේ පහළ වෙනවා කියලා එහෙම හිතෙන්න පුළුවන්. නමුත් එතනක් තියෙනවා උපාදානයක්. මොකද්ද උපාදානේ? මම දැන් මෙතනින් මැරිලා ගිහිල්ලා අරූපතලේ පහළ වෙනවා කියන එක. ඉතින් ධර්මයේ දකින්න යෝගාවචරයක් නම් එතනදිත් හිත හදා ගන්න ඕන නුවණින් මෙනෙහි කරන්න ඕන මේ ආකාසානංචායතනයත් අතහැල්ලා දානවා ඒකත් සංකත එහෙ පහළ වුණත් ඒකත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ඒකත් මගේ නෙමෙයි කියලා ඒකත් අතහැරලා දානවා විඥානං ඡායතන සමාපත්තිය තියෙනවා නම් ඒකනත් සලකලා ඒකත් අතහැරලා දානවා ඉතින් එතනදී සමාපත්තියත් ඒ සමාපත්තියෙන් ඇතිවෙන විපාක ධර්ම ගැනත් සලකලා දෙපැත්තම අතහැරලා දාන්න පුළුවන් ආකින්චඤ්ඤායතනේ, නේව සංඥානාසඤ්ඤායතනේ කියන මේ අරූප සමාපatti හා ඒයින් පහළ වෙන අරූපතල එකක්වත් මගේ නෙමේවත් මට අයිති නෑවත් මම ඔක්කොම අතහැරලා දාන ඒවත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මොන සියලුම සංස්කාර විදර්ශනා කරනවා. ඊළඟට දැන් බලන්න මේ හොඳ විදර්ශනා භාවනාවක්. මරණාසන්න විතරක් නෙවෙයි හැම මොහොතකම කරන්න වටන විදර්ශනා භාවනාවක්. ආයතන වලින් පටන් අරගෙන ඊළඟට ධාතු දක්වා විදර්ශනාව ගෙනහිල්ලා ඊට පස්සේ එතනින් ස්කන්ධ දක්වා ගෙනහිල්ලා ස්කන්ධත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරලා අරූප සංඥාත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරලා ඊළඟට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වදාලා ගෘහපතිතුමනි දැන් මෙන්න මේ විදිහටත් හික්මෙන්න නෑ ඉදලෝකං උපාදීස්සාමි මම මේ ලෝකේ අල්ලගන්න යන්නෙත් නෑ මේ ලෝකේ යමක් තියෙනවා නම් ඒ සියල්ලම මම දැන් අතහැරලා දානවා මේ ලෝකෙත් මට ඒවා මේ ලෝකෙත් මගේ නෙමෙයි. ඒ කියන්නේ මේ ලෝකයට අයිති දේවල් අතහැරලා දාලා යන්නේ ඒක ලේසි වැඩක් නෙමෙයිනේ. මොකද ලේසි නැත්තේ. අය දැන් මේ පින්වතුන්ලාට ඉන්නවා තමන්ගේ කියලා අඹ දරුවෝ ඉන්නවා, දූ පුතුන් ඉන්නවා, ඥාතීන් ඉන්නවා, හරක බාණී ඉන්නවා, ගෙවල් වල ඇති කරපු බල්ල බලල්ලු පවා ඉන්නවා. මම අහලා තියෙනවා හෘදය ආබාධය හැදිලා මරණාසන්නව ස්පිරිතාලේ කියන ආරෝග්‍ය ශාලාවක හිටපු එක්තරා පින්වතෙක් තමන්ගේ ගෙදර ඉන්න ඉබ්බා ගැනත් අන්තිම මොහොතේ ඇහුවයි කියලා. ඉබ්බාගේ අර පොත්තක් ගැලවිච්ච පොත්තක් ගේන්න කිවලු බලන්න. ඉබ්බවත් උපාදානය කරගෙන ඉන්නේ. අන්න ඒකයි තියෙන්නේ. ඉතින් ඉබ්බා අතහැරලා දාලා යන්නත් කැමති නෑ. යනවා නම් ඔක්කොම අරගෙන තමයි යන්න අදහස තියෙන්නේ. ඉබ්බෝයි, ගෙම්බෝයි, හාවෝයි ඉන්න ඔක්කොම ඒක නිසා කල්පනා කරන්න මෙලවට අයත් යමක් ඇද්ද මේ ලෝකේ තියෙන ඔක්කොම මම අතහැරලා දානවා. නූල් පොටක දෙයක් මට මේ ලෝකේ ආය අවශ්‍ය නැහැ ඒවත් ඔක්කොම මගේ ඉන්නේ මේකත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ඔන්න දැන් මම ඒවත් ඔක්කොම අතහැරියා ඊළඟට නැච මේ ඉද ලෝක නිශ්චිතං විඥානං භවිෂ්‍යති ආය මේ මෙලොව තියෙන කිසිම දෙයක් අල්ලගෙන මගේ සිත නොපවතිවා ඔන්න ඔය විදිහටයි ධර්මයේ පුරුදු පුහුණු කළ යුත්තේ ඊළඟට දැන් මෙලොව අතහරිනකොට ඊළඟට කොහෙද හිත පිහිටවන්නේ පරලොව ඒ කියන්නේ මම ඉතින් දැන් මේ විදිහේ දන් දීලා තියෙනවා කටින පින්කම් කරලා තියෙනවා අටමහා කුසල් කරලා තියෙනවා සාංගික දාන දීලා තියෙනවා අටපිරිකර පූජා කරලා තියෙනවා දමදිව වන්දනා කරලා තියෙනවා දාල්දා වහන්සේ දැක බලාගෙන තියෙනවා ශ්‍රී මහ බෝධීන් වහන්සේ වන්දනා කරගෙන තියෙනවා පොහොය අට සිල් රැකලා තියෙනවා සමත භාවනා කරලා තියෙනවා සාමාන්‍ය විදර්ශනා භාවනා කරලා තියෙනවා ඉතින් දැන් මට චාතු මහා රාජිකේ පහළ වෙන්නත් පුළුවන් තාවතිංසේ පහළ වෙන්නත් පුළුවන් යාමේ පහළ වෙන්නත් පුළුවන් ඊළඟට තව කොහෙද තුහිතේ පහළ වෙන්නත් පුළුවන් නිමාන රතිය පහළ වෙන්නත් පුළුවන් පරිනිම්මිත වසවාතියෙත් පුළුවන් ධානය තියනවනම් බඹලවත් පුළුවන් කියලා හිත පිහිටුවා ගන්නවා එතකොට මොකද වෙන්නේ පරලෝ අල්ලාගත්තා වෙනවා අන්න පරලෝකං උපාදීස්සාමි එතකොට පරලෝ අල්ලාගත්ත වෙනවා දැන් මෙහිදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අනුශාසනා කරනවා තස්මාතිහතේ ගහපති ඒවං සික්කිතබ්බං න පරලෝකං උපාදීස්සාමි මම පරලෝ අල්ලගන්න යන්නෙත් නැහැ නැච මේ පරලෝක නිසිතං විඥානං භවිස්සති. මගේ සිත පරලෝව ඇසුරු කරගෙන නොපවතීවා. ඒ කියන්නේ දැන් මම තාවතින්සේ පහළ වෙච්චාම මට දැන් මේ වගේ විමානයක් ලැබෙයි. ඒ විමානයේ දිව්‍ය අප්සරාවෝ වීණා වාදනය කරමින් මං එනකම් බලාගෙන ඉඳී. එහෙම කියලා මොකක්වත් එහෙම හිතන්න යන්නේ නැහැ. ඒකත් අතහැරලා දානවා. ඉතින් දැන් Taman දන්නවා Tamanගේ කුසල කර්මනේ. උපදිනවා නම් එහෙමයි නැත්නම් ඒකත් එහෙමයි කියලා ඒ පැත්තත් අතහැරලා දානවා දැන් Taman දන්නවා Taman උපාදාන සහිතව මිය පරලෝ ගියත් සුගතියක උපදින්න හේතු සම්පත් තියෙනවා ඒක නිසා ඒක කර්මානුරූපව වෙනවා නම් ඒකටත් ඉඩ තියෙනවා නමුත් Tamanට මේ අන්තිම මොහොතේ සියල්ල අතහරිනවා නම් දැන් ඒ සඳහා අවස්ථාව තියෙනවා ඒක නිසා මොකද කරන්නේ දක්ෂ යෝගාවචරයෙක් නම් දක්ෂ නුවණින් යුක්ත විදර්ශනා වඩන කෙනෙක් නම් කල්පනා කරනවා පරලොව ගැන මම දැන් අල්ලගන්න යන්නෙත් නෑ. ඒක ධර්මතා පරිද්දෙන් වෙන දෙයක් වෙච්ච ආවදේ. ඒ නිසා මේ පරලොවට අයිති යමක් ඇද්දේ සියල්ලමත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඒ කිසිවක් මම හෝ මගේ හෝ මගේ ආත්මේ නෙමෙයි. තින් දෙව්ලෝක ගිහින් උපන්නත්, බඹලෝක ගිහින් උපන්නත්, අඩුම තරමින් මනුෂ්‍ය ලෝකයේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් සුදුසු තැනක උපන්නත් ඒ ජීවිත හැම එකක්ම අනිත්‍යයි. ඒ වේ විඳින සැප සම්පත් ඔක්කොම යම්ෂි දවසක ෂේ වෙලා යනවා. නේව සංඥානා සංඥායතනේ පහළ වුණත් කල්ප 84000කට පස්සේ හරි ඒ ආත්ම භාවයේ ගිවිල යනවා. ඒ නිසා පරලොවට ඇති හැම දෙයක්මත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. මම මේ පරලොවත් අතහැරලා දානවා. මගේ සිත පරලොව ඇසුරු කරගෙන හෝ නොපවතිවා කියලා එහෙමත් ධර්මයේ මෙනෙහි කරනවා. ඊළඟට ගෘහපතිතුමනි මම දැන් මේ විදිහටත් මෙනෙහි කරන්න ඕන. කොහොමද යම්පිදන් දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තම්පින උපාදේශාමි ගෘහපතිතුමනි දැන් මෙහෙම මෙනෙහි කරන්න දකපු අසපු රස විඳපු ගඳ සුවඳ විඳපු සිතින් දැනගත්තු ඊළඟට ඒ හැම දෙයක්මත් ඊළඟට යමක් බලාපොරොත්තු වුණා නම් සෙව්වා නම් සිතින් කල්පනා කළා නම් ඒ හැම දෙයක්මත් මම දැන් අතහැරලා දානවා ඒ කිසිවක් දැන් මම අල්ලගන්න යන්නේ නැහැ ඒ ඔක්කොම අනිත්‍ය දුක්ඛ අනාත්මයි කිසිවක් මම හෝ මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා ඒවත් ඔක්කොම අතහැරලා දාන්න කියලා කිව්වා දැන් එතකොට දැන් මේ අතහැරීමට මේ දක්වා එනකොට හිතට දැන් අල්ලගන්න කිසිම දෙයක් නැහැ අහපු දැකපු රස විඳපු ගඳ සුවඳ විඳපු සිතින් දැනගත්තු පතපු සොයපු කල්පනා කරපු මේ හැමදේම එතකොට මේ වෙනකොට අතහැරලා ඉවරයි. දැන් අල්ල ගන්න දෙයක් නැහැ. දැන් එහෙනම් හිත පිහිටවනවා නම් කොතනද හිත පිහිටවන්න තියෙන්නේ? ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං සියලු සංස්කාරයන්ගේ සංසිඳීමෙන් සියලු උපදීන් දුර කිරීමෙන් සාක්ෂාත් කරනු ලබන විරාග සංඛ්‍යාත, නිරෝධ සංඛ්‍යාත, ඒ නිවනම සාන්තයි ප්‍රණීතයි කියලා අන්න එතන සිත පිහිටවන්න පුළුවන්. ඒතර බලන්න මේ අපිට මරණාසන්න අවස්ථාවේ දක්ෂ යෝගාචරයේකොට මේ භව නිරෝධයේ දක්වාම සිත ගෙනියන්න පුළුවන්. Taman මේ විදර්ශනාවේ දක්ෂ වෙනවා නම් සමත් වෙනවා නම් ඊට නිසි කල්යාණ මිත්‍ර උපදෙසුත් ලැබෙනවා නම්. ඉතින් ඔන්න ওই විදිහට සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ මේ සියල්ලම අතහැරලා නිවන් දකින්න තැන දක්වාම ධර්මයේ මෙනෙහි කර යුතු ආකාරය පිළිබඳ සාරිපුත් අනාථපිණ්ඩික සිටුමාට පැහැදිලි කළා, දේශනා කළා, අනුශාසනා කළා. ඒ අවස්ථාවේදී අනාථපිණ්ඩික සිටුමා අඬන්න පටන් ගත්තා. කඳුළුවක් කරමින් අඬනවා. ඒ ගමන ආනන්ද ස්වාමීන් වහන්සේ අනාථපිණ්ඩික සිටුමාට කරුණාවෙන් මතක් කළා ගෘහපතිතුමනි ඔබ ඔය අතහරින්න කිව්වට දැන් ඇලෙනව නේද? ඔබ දැන් එහි බැස ගන්නව නේද කියලා එහෙම ගැහුවා. එතකොට ඉඳන් කිව්වා ස්වාමීනි ආනන්ද ස්වාමින් වහන්සේ මම මේ අරමුණෙහි ඇලෙනවා නෙමෙයි ඒකේ ගැලෙනවා නෙමෙයි මම ශාස්ත්‍රූන් වහන්සේව බොහෝ කාලයක් ඇසුරු කළා මනෝභාවනීය භික්ෂුන් වහන්සේලා බොහෝ කාලයක් ඇසුරු කළා නමුත් මේ තරම් ගැඹුරු ධර්ම කතාවක් මට මීට කලින් මේ විදිහට අහන්න ලැබුණේ එතකොට ආනන්ද ස්වාමින් වහන්සේ මතක් කළා ගෘහපතිතුමනි සුදු වස්ත්‍ර හඳින ගිහි පින්වතුන්ලාට එකපාර මේ වගේ ධර්ම කතාවන් දේශනා කෙරෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව ධාර්මිකව කම්සෝ විඳගෙන ඉන්න අයනේ. ඒක නිසා එකපාර මේ මේ විදිහේ ගැඹුරු අත්හැරීමක් ගැන කියා දෙන්නේ නැහැ. පැවිදි ශ්‍රාවකයන්ට තමයි මේ වගේ ගැඹුරු කතා නිතර දේශනා කරන්නේ කියලා. එතනදී මම හිතන සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ තමයි මේ පිළිතුර වදාලේ. අන්නේ අවස්ථාවේදී අනාථ පින්ඩික සිටුතුමා නැවතත් පවසා සිටිනවා ස්වාමීනි සාරිපුත්‍රයන් වහන්සේ අනේ මේ වගේ ධර්ම දේශනාවන් සුදුවත් අඳින ගිහි උපාසක උපාසිකාවන්ටත් දේශනා කරනසේක්වා සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ කෙලෙස් තුනී මේ වගේ ධර්මයන් අහලා පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් කුල පුත්‍රයෝ තියෙනවා. එබඳු ඇත්තන්ට මේ වගේ ධර්ම කතාවක් අහන්න නොලැබුණොත් එහෙම ධර්මයේ දැකලා නිවන් දකින්න තියෙන අවස්ථාව නැතුව යනවා. ඒ නිසා මේ වගේ ධර්මයනොත් දේශනා කරන ශේක්වා කියලා ආරාධනා කළා. ඉතින් ඔන්න ඔය විදිහට සාරිපුත්‍ර ස්වාමින් වහන්සේත් ආනන්ද ස්වාමින් වහන්සේත් මේ මහා දානපති බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන උපස්ථායක වූ මහා පුණ්‍යවන්ත ආනන්ත අනාථපිණ්ඩික සිටුතුමාට අන්තිම ධර්ම දේශනාව වදාරලා ආදාන ශාසනා කරලා පිටත් වුණා. අනතුරුව අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා දැන් සිටුතුමා කියන්න බෑ. දිව්‍ය පුත්‍රයා රාත්‍රියේ මුළු මහත් ජේතවනාරාමයේම බබළුවාගෙන භාග්‍යතුන් වහන්සේ ඉන්න තැනට පැමිණියා. පැමිණිලා භාග්‍යතුන් වහන්සේට වන්දනමාන කරලා මේ ගාතාවන් පවසා සිටියා. ඉදං හිතං ජේතවනං ඉසිසංඝ නිවේසිතං ආවුත්තං ධම්ම රාජේන පීති සංජනනං මම වික්ෂු සංඝයා නිරන්තරයෙන්ම වැඩ වාසය කරන ධර්මරාජන් වූ භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කරන මේ 제තවනේ මට ප්‍රීතිය උපදවයි. කම්මං විජ්ජාච ධම්මෝච සීලං ජීවිත මුත්තමං ඒතේන මච්ඡා සුද්ධාන්ති නගොත්තේන ධනේනවා. එයින් කියුනේ කර්මයත් ඊළඟට මාර්ග ප්‍රඥාවත් විද්‍යාවත් සමාධිපාක්ෂික ධර්මයක් කියන මේ ධර්මයන් නිසා සිල්වත් කෙනාගේ ජීවිතය උතුම් භාවයට පත් වෙනවා. ඒ කර්මාදිය හේතු කරගෙනම සත්‍යෝ විසුද්ධියටපත් වෙනවා. ඒ කියන්නේ කුසල කර්මයන් සිද්ධ කරනකොට දැන් මෙතනදී විශේෂයෙන්මයි මාර්ග චේතනාව සංඛ්‍යාතේ කර්මයක් මාර්ග ප්‍රඥාව සංඛ්‍යාත විද්‍යාවත් සමාධිපාක්ෂික ධර්මයනොත් ඒ සිල්වත් කෙනාගේ ජීවිතේ උතුම් බවටපත් කරනවා කියන එක විසුද්ධියටපත් කරනවා. කෙනෙක්ගේ ගෝත්‍රය නිසාවත් ධනෙ නිසාවත් කෙනෙක් විසුද්ධියටපත් වෙන්නේ. එතකොට මොනවයින්ද කෙනෙක් විසුද්ධියටපත් වෙන්නේ? තමන් කරන කුසල ධර්මයන් නිසා කර්මයේ නිසා විද්‍යාව අවබෝධය නිසා ධර්මයේ නිසා සීලයේ නිසා මෙන්න මේවෙන් තමයි කෙනෙක් විසුද්ධියටපත් වෙන්නේ. එහෙම නැතුව ගෝත්‍රයෙන් හෝ ධනෙන් හෝ නොවේ. තස්මාහි පණ්ඩිතෝ පෝසෝ සම්පාසං අත්තමත්තනෝ යෝනිසෝ විචිනේ ධම්මං ඒවං තත්ත විසුද්ධ්‍යති. එතකොට නොනැති සත්පුරුෂයා තමන්ගේ ආත්මාර්ථය නැත්තම් තමන්ගේ යහපත වැඩ කැමැතිව නුවණින් මේ ධර්මයන් විමසනවා. විමසලා එහි පිහිටලා ආර්ය මාර්ගය තුලින් විසුද්ධියටපත් වෙනවා කියලා දැන් කවුද මේ කියන්නේ? අනාථ පින්ඩික දිව්‍ය පුත්‍රයා. සාරිපුත්තෝ පඤ්ඤාය සීලේන උපසමේන ච යෝහි පාරගතෝ භික්ඛු ඒතාව පරමෝසියා ප්‍රඥාවෙන්ද සීලයෙන්ද කෙලෙස් දුරු කිරීමෙන්ද සාරිපුත්‍රයා සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ ඊටාම ශ්‍රේෂ්ඨ වෙනවා. නිර්වාණය නම් වූ පරතරයට පැමිණියම් භික්ෂුන් වහන්සේ නමක් ඇද්ද? ඒ සියලු දෙනාටම අග්‍ර වෙන්නේ සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ කියලා සාරිපුත්‍ර ස්වාමින් වහන්සේටත් ගාථාවෙන් ප්‍රශංසා කරලා ශාස්ත්‍රුන් වහන්සේගේ අනුමැතිය ලැබුණයින් පස්සේ මේ දිව්‍ය පුත්‍රයා එතනම අතුරුදහන් වෙලා ගියා. අනතුරුව භාග්‍යතුන් වහන්සේ පහුවෙනිද එළිය වැටුණයින් පස්සේ භික්ෂුන් වහන්සේලාට මේ කාරණේ සැලකලා මහණෙනි රාත්‍රියේ ඊයේ රාත්‍රියේ මුළු මහා ජේතවනයේම බබළුවාගෙන දිව්‍ය පුත්‍රයෙක් පැමිණිලා මේ විදිහේ ගාතාවන් ප්‍රකාශ කළා. ශාස්ත්‍රුන් වහන්සේ ඒ ගාතාවන් අනුමත කළයින් පස්සේ ඒ අදහස් අනුමත කළයින් පස්සේ ශාස්ත්‍රුන් වහන්සේට වන්දනා කරලා එහිම අතුරුදහන් වුණා කියලා. යන්නේ වෙලාවේදී ආනන්ද ස්වාමින් වහන්සේ පවසා සිටියා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන්ම ඔයනම් අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා විය යුතුයි. අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ කෙරෙහි බොහෝම පැහැදීමෙනුයි වාසය කළේ කියලා. අන්‍ය අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට ප්‍රශංසා කළා. සාදු සාදු ආනන්ද බොහොම හොඳයි ආනන්ද ආනන්ද ශ්‍රාවකයෙක් විසින් තර්කානුකූලව කල්පනා කළ යම් නිගමනයකට පත්විය යුතුද ඔබයි නිගමනයට පැමිණියා. ඒ අනෙකෙක් නෙවෙයි පැමිණි දිව්‍ය පුත්‍රයා නම් අනාථ පිණ්ඩික දිව්‍ය පුත්‍රයාමයි කියලා බුදුරජාණන් වහන්සේ කාරණේ සැලකර සිටියා. මොන විදියට අනාථ පිණ්ඩික සිටුතුමා අවසාන මොහොතේ යහපු ධර්ම දේශනාවත් තමන්ගේ ජීවිතේ කරගත්තා වූ කුසල ධර්මයන් නිසා තුසිත දිව්‍ය ලෝකයේ පහළ වෙච්ච හැටිත් ඊළඟට ඒ දිව්‍ය පුත්‍රයා පැමිණිලා ජේතවනාරාමයේ දැක බලාගෙන ශාස්ත්‍රෝන් වහන්සේ භික්ෂුන් වහන්සේලා තමන් විසින් කරවපු ජේතවනාරාමයේ සුවසේ ධර්ම ප්‍රීතියෙන් වාසය කරන ආකාරය දැකලා තමන්ගේ පහන් බව පළ කරලා පිටත්ව යන්න ගියා. ඉතින් දැන් තවදුරටත් ධර්මයේ දැකීමේ ඥානය මුහු කරවා ගත හැකි කෙනෙක් වුණා නම් සමහර විට ඒ අවස්ථාවෙහි අරහත්ත්වයේ දක්වාම මාර්ගඥාන දියුණු කිරීමේ හැකියාව තිබුණා. අන්න ඒ නිසා ඥාන සම්ප්‍රයුක්ත ධර්මයේ දකිනු කැමැති සංසාර දුකින් නිදහස් වෙන්න කැමැති සත්පුරුෂයෝ උන්වයේ කාරණා සිහිපත් කරගෙන නිතර මේ තමන්ගේ ඇහැකරනාශයේ දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ළඟට ඇහැකරනාශයේ දිව ශරීරයේ මනස නිසා පහළ වෙන සිත් ආයතන මුල්ව ඇති වෙන ස්පර්ශය ආයතන මුල්ව ඇති වෙන වේදනා ඊළඟට පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ධාතුන් රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන ස්කන්ධ පංචකය ආකාසානංචායතනාදී අරූප සමාපatti මෙලෝ පරලෝ දෙලෝම ඊළඟට දැක්ක අහපු රස විඳපු ගඳ සුවඳ විඳපු හිතින් දැනගත්තු මේ සෑම දෙයක්ම පතපුව සොයපුව කල්පනා කරපුව මේ සෑම දෙයක්ම අතහරින්න මහන්සි ගන්න ඕනේ. එසේ අතහරිමින් උතුම් වූ අමෘත ධාතුවේ සිත පිහිටුවා ගන්න මහන්සි ගන්න ඕන. ඉතින් මේ පින්නතුන්ලාත් මෙතෙක් කියලා අන්නේ අමෘත ධාතුව බලාපොරොත්තුෙන් සාක්ෂාත් කරගනු කැමැත්තෙන් බොහොම සාවධානව ධර්ම ශ්‍රවණය කළා. එයින් ජනිත කරගත් ආශීල පුණ්‍ය ධර්මයන් අපට ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැත්තා වූ සියලු බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා නිවේශනසී පැමිණ වදාළ අජරාමර සංඛ්‍යාත උතුම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වාන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතුම් සුවපත් වේවා නිදුක් නිරෝගී සුව සැලසේ සුඛී හෝතු සාදු අනුමෝදාමි සාදු අනුමෝදිතබ්බං කමාමි සුඛී හෝත් සබ්බ දුක්ඛා පමුඤ්ජතු නිබ්බාන පච්චයා හෝත් සුවපත් වේවා ශාන්තියක් යහපතක් වේවා